ඒ ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කමඨාන් සුද්ධ කිරීමකට ඉතින් අපි ඊයේ වගේම පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ අපිට වෙලා ඉතුරුනොත් සභාවෙන් පැන නැගින් ප්‍රශ්න වලට අපි වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලා සිටිමු අපේ පාසක මහත්මයාගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. ගැටු ස්වාමීන් වහන්සේ ආර්යාලී පුත්ලවා ගැනීම ප්‍රවාහයේදී අවස්ථරේ මාසුගම් වෙන්නේ නැත්තා. අවසර කපු. වැඩමිල ඉවර වෙනකොට ඔක්කොටම මම හිතන්නේ සමහරක් පොත් ලැබිලා තියෙන සූදානම් කරලා තියෙනවා. ආයතන නිසා ඉවර වෙන දාස බලන්න එහෙම වෙන විශේෂ පොතක් අවශ්‍ය තියෙනවා නම් ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න ඕනේ. අපි නැත්තම් හැම කෙනාටම යනකොට ඒ මේ භාවනා පිළිබඳ පොත් කීපයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතන්නේ සුජිත් මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අතේ පාවිනාන්ත මම ආනාපානයේ දෙස බලා ඉඳීමයි කරන්නේ. සක්මණේදී කිසිදු මෙනෙහි කිරීමක් නැතිව තබන තබන කීවරක් පාසා සතියක් ඉඳ උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී අතීත දියෝසේ දේශ සිතිවිලි මතුවන අතර දරා ගැනීම නොහැකි තරමට එය ආත්‍ත්‍ය ගතියට එක් කරා. මේ தත්ත්වය ඇති වූ විට ජීවර කෙරෙහි සතිමත් වීම අපහසුයි. ආරයන්කේ ජීව රූපවත්ින් මේ දේවල් දිස්සු. මේ දරාගෙන දරාගෙන සක්මන කර ගෑන්ටි පරයන්ට පරයන්ට ගියේ නැතිම අවස්ථාවල කරවාම ස්ථිති සහ රූප නැති වී ගොස් මොකොත් නැති සත්‍යයකට පත් වූ අවස්ථා තිබේ. නමුත් නැවත සක්මණේදී මතුවේ. ඇතැම් දිනවල සක්මණේදී මේ සිතුවිලි රූප වශයෙන් වෙන අතර ඒ තරමම තද කොන්දේ අමාරුවක් මතුවී පය තොරවන බැරි තරමට කොන්දේ අමාරුව උත්සන්න වූ විට තොරණ ගැතිය මතුවී තොරණ ගැතිය මතුවී තෙන් කෙටි කැරි උඩ ගැතිය මතුවී තෙන් කෙටි කැරි තිබෙන බවත් කුත්තේ මතුවී තිබෙන බවත් තෙන් මේ தත්ත්වේම පරයන්කේට එනින් ගොස් වාඩි වූ විට මේ මොහොතේ සතිය පවත්වන්න බැරි අතර එහාට මෙහාට විසිරෙන ගතියක් සමග ඉන්න බව තේරේ. වරින් වර කය විද්‍යුවන අතර නැවත විසිකරන ගතියක් මතුවේ. පරයන්කේ නැගෙන්න විට පොඩි අමාරුව ආ ආර්ථික ගැටි නැති විය අතර ගුණගතිය හා සෙන්ගෙඩි සුත්තිද නැති වී ඇත. නැවත සක්මණේදී කලින් පරිදිම මතුවේ. මේ ගතිය අපහසු දෙමින් සක්මණේදී හා එදිනදා වෙනස් වැඩ කටයුතු වලදී මෙනෙහි කිරීමට පටන් ගන්නවා. මෙනෙහි කිරීම පටන් ගත් අතර පරයන්කේදී හුස්ම දෙස බලා ඉඳීම කරමි. මට තිබෙන ගැටලුව නම් මෙනෙහි කිරීමේදී කෙලස් යට යනවද වන්නේ කෙලස් ගෙවීමත් සිදුවන්නේ මොම් නොමැති වෙන. කරුණාකර පාදන්න. ඒකෝ කියන වෙලාව වෙන අපටලෙනවා නැත්නම් লীලා තියෙන එක පිළිසුදු නෑ. මගේ නිසා මේ මට තේරිච්ච ටිකටයි මම මේ කතා කරන්නේ. මෙනේ නොකිරීම තමයි ප්‍රධාන හේතුව නිසා මෙනෙහි කරන්න පටන් අරගත්තට පස්සේ සම්කිලි ප්‍රමාණයකට පාලනයක් හටතට එනවා භාවනාව. මෙනෙහි කරන ක්‍රමයේ හැටියට සමාහට කෙලෙස් වෙන එක නතර කිරීමක් වෙනවා. ආපු කෙලෙස් කැපීමක් වෙනවා. ඊට පස්සේ ඉදිරියට යන දිග ගමනකුත් යන්න පුළුවන්. ඒ නිසා මේ අවශ්‍යතාවයේ අනුව මෙනෙහි කිරීම පුරුදු කරගන්න ඕනේ. අවශ්‍ය නැත්තම් නිකන් හිතයට කමක් නැහැ. Tamanට කරදරයක් නැතුව මේ භාවනා යනවනම් මෙනෙහි නොකර කිරුවත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මෙනෙහි කරන්න ඕන වෙන වෙලාවට මෙනෙහි කරන්න දැනගන්න නම් ඒක පිටවඳ හුරුවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ වார்த்தාව සම්පූර්ණ සපයලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන කමඨාන් සුද්ධ කිරීමේ උපදේශ පන්තිය කියවලා නෙවෙයි. ඒකෙදී කියන්නේ බහන හරිය වැත් පොඩ්ඩක් කියන්නේ. මේක හරිය වැත්ත මොකක්වත්ම කියන්නේ. කියන්නේ ඔක්කොම වැරදිච්චයි වැරදිච්චයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉත නරක වෙනවා. හවනින් එක නගේ ඉත නරක වෙනවා. ලියන එක නම් සිත නරක වෙලා ලියනවා. ඒ කියන්නේ කෙලෙස් වලටම ආර්ධනා කරලා තියෙන්නේ. එනිසා භාවනා හරිය වෙලාව මේ කරදර කංකරච්චල් තියෙනවා හරි හරිය වාක්‍ය දෙකකින් රචනෙ පටන් ගන්න. ඒ නැත්තම් මගේ වචනේ කියන මුස්පේන්තුවක් තියෙනවා. ඒ හොඳ නෑ ඒ වචන. ඒකට කියන්න තියෙන එච්චරයි. ඒ නිසා මම කැමැති දැනගන්න රිට්‍රීට් එකට ඉන්න කට්ටියට ඒ කමඨාන් සුද්ධ කිරීමේදී ඉදිරිපත් කරන වාර්තා පිළිබඳව තනිකොලේක තොරතුරු ටික ලැබෙන සලසලා තිබුණ ලැබිලා තියෙන ඔක්කොම. අම්බෙලා නැද්ද? ඔය ඒක පුළුවන් තරම් කරන්න තියෙන්නේ එන්නේ ඉස්සෙල්ලා ඊමේල් කරන්න. උසාවියට ගිහිල්ලා අපිට ඕන දේ කියන්න බෑ. කල්ලාතු උසාවි භාෂාවෙන් නීති භාෂාවෙන් වාර්තාව ඉදිරිපත් කරලා නැත්නම් නඩුකාරය අහන්නේ නැහැ. ඒක මෙතෙන්දි කරන්න බෑ. මේක මෙතෙන්දි කරන්න ගියොත් වෙන්නේ අවශ්‍ය තොරතුරු ටික නෑ අනවශ්‍ය තොරතුරු වගේක් ඉදිරිපත් කරනවා. මේ ටික අවශ්‍යයි හරි පැත්ත කිව්වට පස්සේ. ඒක නිසා ඒ සක්මන් කරනකොට මේ මේ කොන්දේ අමාරුවක් හෝ ඒ වගේ හිතවිලි ප්‍රශ්නයක් නැති වෙලාවක සක්මනේදී කොහොමද Tamanට වම තිනකොට මොනවද වැටෙන්නේ? දකුණු තිනකොට මොනවද වැටෙන්නේ? ඒ වැටෙද්දී පියවර කීයක් Tamanට සක්මන් කරගන්න පුළුවන්ද කියන තොරතුරු කියන්නේ නැතුව වැරදිච්චව ගැන විතරක් කතා කරුවට ඒ සුද්ධ කරන්න කමටහනක් නැහැ ඒක. එතන පරියන්කේදී ආනපාන කරනවා කියලා කියනවා කොහොමද ඒක වැටහිම කොහොමද කොච්චර වෙලා ආනපාන පවත් ගන්න පුළුවන්ද කියන එක විස්තරයක් නැහැ. ඒ නිසා මේ වார்த்தාවක් දීලා තියෙන කාලය ඉතුරු කිරීම සඳහා තමන්ට හරගිය පැත්තේ හරගිය දේ විස්තර කරලා පස්සේ කියන්න බැරි වෙච්ච ටික. එහෙම නැත්නම් විග්‍රහ කරලා දෙන්න වචන මේ විවේචනය කරන්න විග්‍රහ කරන්න සංසන්දනය කරන්න විදියක් නැහැ. තොරතුරු මත. කෙසේ නමුත් මේකේ පසු කොටසේ Taman විසින්ම සඳහන් කරලා තියෙන විදිහට මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න ඔය කියන ප්‍රශ්න දෙකටම ගොඩක් උත්තරේ වෙලා තියෙන මෙනෙහි කරන්නේ නැතිකම. ඒක රචනයේ මුල් හරිදී කරන්නේ නැති බව ලියලා තිනවා. පස්සේ ලියලා තිනවා මම මේ මෙනෙහි කරන්න පටන් ගත්තයි කියලා. ඒ කොන්දේ අමාරු ආවත් හිතවිලි ආවත් ළඟ ළඟ Tamanගේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න මෙනෙහි කරනකොට Tamanටම දැනගන්න පුළුවන්. එතකොට වෙන්නේ කෙලෙස් යටපත් වීමක්ද කෙලස් කැපිල්ලක්ද සතිය වැඩිල්ලක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මේ මෙනෙහි කිරීම වටේ යන ප්‍රශ්නයක් මට පේනවා. ඒ නිසා හොඳ විශ්වාසයක් ඇති කරන මෙනෙහි කරන්න ප්‍රධාන වශයෙන් ප්‍රශ්නකුත් නැහැ මේ. මේ ප්‍රකාශය ඇතුළේ කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳිච්චි කෙලවර දැකපු කෙනෙක් ලියලා තියෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම ක්‍රමිකව කරන්න කියන එක තමයි මතක් කරන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මතා ගාඨාවේදී අවස්ථාවද අස්තක ප්‍රාසාද දානදී තුතයන් භූමියේ ලෝකෝත්තර භූමියේ ඇතින ආකාරයට අවුරුද්දක් පැහැදිලි කර දෙන්නේ. ඔය Tamanට වැටහෙනද කිව්වොත් මට කියලා දෙතයි. දැන් ආනාපාන කරන පිරිසක් මේ ඉන්නේ. Taman ආනාපාන කරනකොට මට වැටෙන්නේ මෙහෙමයි කියන්නේ එතකොට කීයද? එහෙම නැත්නම් මට අහසේ චිත්‍රන් දෙන්න බෑ. මට කැන්වස් එක ඕන. කැන්වස් එක දුන්නොත් චිත්‍රන් දැයි. එනිසා මේක නම් කැමති නම් දැනට කරන්නේ කොහොමද? වැටෙන්නේ කොහොමද කියන්නේ. අන්න එතකොට නම් මට කියත හැකි මට තියෙන දැනුමෙන් මෙන්න මේ ටික නම් හරි. මෙන්න මේ ටික වෙනස් කරන්න. එහෙම නැත්තම් මම කියන මූලික උපදේශ පන්තියේ නැවත වුණකන් දෙන්න. එතකොට අපිට ගොඩක් වෙලා නාස්ති කරන්න ඕනේ තමන්ගේ කාරණාව ඉෂ්ට වෙයි. කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න දැනට කරගෙන යනකොට තමන් අත්දකින්න දෙන්නේ. අවසරයි සාමිනාස්සේ ආරයන්ක භාවනාවේදී මා මෙතන සිටිනවා මේ කරමි. නමුත් ඉන්පසු ආස්වාද ප්‍රාස්වාසයේ නිවීම මේ සිදුවේ. නැවත මා මෙතන සිටින බව සිහියේ. මෙලෙස දෙපසට සතිය ගමන් කරා. මෙලෙස දෙපසට ගමන් කිරීම අතුරුවා ගන්නේ කෙසේද යන අවස්ථාව පිළිබඳව පැහැදිලි කරනවා. මේක දෙකක් නෑ දෙකම කය ඇතුලේ තියෙනවා නම් අයිරියවෙ තිබ්බත් ආනපන තිබුණා සතිය තමයි. ඒක දෙකේ ගැටුමක් ඇත්තේ නෑ. කය කියන්නේ ලොකු වලල්ලක්. ඒක ඇතුලේ තියෙන පුංචි වලල්ලක් තමයි ආනපානේ. ඒක ඇතුලේ තියෙන තව වලල්ලක් තමයි මේ ආස්වාසේ මේ ප්‍රස්වාසී කියලා වැටෙන ගතිය. ඒකත් ඇතුලේ තියෙන තව වලල්ලක් තමයි මේ ආස්වාසේ මුල, මේ මැද, මේ අග කියලා වැටී ඉතින් ඔකේ එnde end end end target code එකේ කුංචි කුංචි රවුම් වලට ගිහිල්ලා ගිහිල්ලා බුල්සයි එකට යනවා වගේ තියෙන. ඒක ගැටුමක් නෑ එතන. ඒ නිසා කොහොමද ඉබ්බස්සතිය තියෙනවා. ඉරියව්වේ තියෙනවට වඩා හොඳයි පුළුවන් නම් ආනපන කියන්නේ. ආනපන දිනට වඩා හොඳයි මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා හොඳට කැඳේ ගල බේරුවා වගේ වෙන් කරන එක. ඊටත් වඩා හොඳයි මේ ආශ්වාසයේ මුල, මේ මැද, මේ අග ආදි වශයෙන් විස්තර බලන්න. ඒ නිසා මෙතන ගැටුමක් නෑ දෙකටම හොඳයි කියලා හිතාගන්න. වීඩියෝ කොටත් වැඩිය හොඳයි. ඒක ඇතුලේ තවත් විස්තරයක් තමයි ආනාපාන කියලා හිතාගත්තා ප්‍රශ්න විසඳෙනවා. ඊයේ පැවති සංවාදයේදී ආස්වාද ප්‍රාස්වාදයේ නිවැරදි කරු සතියෙන් සිටීමේ නිවනට පැමිණෙන බව වාසය දල්කෝ. ඊයතරනේ මාස්තාවට පැමිණෙන බව අප නොදන්නාවවත් පැවතුණා. Savannah. Ah. ප්‍රාථමික අවදී සිටින නිසා ඒ තරමක් තේරුම් ගැනීමට අපහසුයි. වහන්සේ අදහස් කළේ නිර්වාණය නොද අවබෝධය ලැබුණු බව දැනගැනීමට සලකුණක්වත් ලැබෙනවාද? එසේනම් මේ පිළිබඳව තවත් පැහැදිලි කරන්නේ නිරාසයි. අප මේක පෙර සංකේත අත්දෙනවාද? ඒක කියවෙන්නේ නැහැ ප්‍රශ්නේ හරියට සද්දට ලකලා කියවන්නේ නැහැ. ඒකට මට තේරෙන්නේ නැහැ සභාවට තේරෙන්නේ නැහැ. ඔය තේරිච්ච ප්‍රදේශෙට කියනවා නම් Tamange තොරතුරු ඉදිරිපත් කරන්නේ නැතුව මට කොච්චර බෝලේ දැම්මත් මං සෙල්ලම් කරන්න එන්නේ නැහැ. නිසා කරුණාකරලා මතක තියාගන්න මම මේ ස්කොෂ් ගන්නනේ බැට් ක්‍රිකට් ගහන්නේ ඕගොල්ලෝ බෝල දැම්මොත් තමයි මම තෙල්ලම් කරන්නේ. ඕගොල්ලන්ගේ පැත්තේ වචනයක්වත් කියන්නේ නැතුව ඊයේ කිව්ව දේ තව පොඩ්ඩක් කියන්න කිව්වට මම එච්චරම මොඩ නැහැ. මට ඕන කරලා තියෙන භාවනා කරවන්නයි මගේ දැනුම බලන්න ඕගොල්ලන්ට අවස්ථාවක් දෙන්න නෙවෙයි මේ තියෙන්නේ. ඒස කර්මාකල දැන් භාවනා කරන කොතරද ඉන්නේ කියන තොරතුරු දෙන්න බැරි නම් මේ සාකච්ඡාට සම්බන්ධ වෙලා වැඩක් නැහැ. ඒතර බණ තේරෙන්නෙත් නැහැ. බුදුහමරෝ කියන දේ තේරෙන්නෙත් නැහැ. ඒක නිසා කරුණාකර මේ වார்த்தාවට තමයි භාවනා කරනකොට අත්දකින්න තොරතුරු ටික දීලා ඊට සාපේක්ෂව ප්‍රශ්න කරන්න. ඒකට අලුතෙන් ආපු කෙනාට ප්‍රශ්න තියෙනවා. ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. නැත්නම් අනේ සමහර අර කැල්ල ආයසරක් කියලා දෙන්නකෝ කියලා. ඈන් තියෙන කොළ තියෙන ඕන කෙනෙකුට කියන්නේ. මුල් කාලේ මම ඔය ඔක්කොටම උත්තර දුන්නා. දැන් එච්චර මොඩ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. තොරතුරු ඉදිරිපත් කරන දැන් කැමති නම් සභාවට අපි ප්‍රශ්නේ ගන්නවා. ඉදිරිපත් කරන කැමති නැත්තම් හෙටත් අවස්ථාවක් තියෙනවා. හෙටත් ලියලා ඉදිරිපත් කරන්න. Tamange අත්දැකීම් වලින් තොරව කතා කරනවා කියලා කියන්නේ වගවීමකින් තොරව කරන දෙයක්. ඒක සාකච්ඡා ඉච්චර පළපරෝජන ලැබෙන්නේ දැන් ප්‍රශ්න දෙකක් කියනවා මම ප්‍රතික්ෂේප කරා මේකත් ප්‍රතික්ෂේප කරනවා සභාවට ඉදිරිපත් කරන්නේ නැත්නම් එහෙනම් අපි යනවා ඊගා ප්‍රශ්න. නැවත ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මම පාත කරන අත්ති විදින්නේ. දෙමි. ජීවිතයේ සිටීමේදී පතුලේ ඉදිරිපත් කොටසක් කියවල තැබීමේදී නිලවත් උපකාරී වෙනවා. දෙක පියවර එසවීමේදී කකුලේ ඇඟිලි මහත් වෙනසක් දරන බව. මේ කාලේ පරීක්ෂා කිරීමේදී ඇඟිලි මෙන්න බක්කෙන්ද සිහින් වේදනාවක් පස්සේද සිහින් වේදනාවක් දැනුන අතරේ ටිකින් ටික දැනෙමින් පහළ කොටස මදක් අඩගතියක් දැනුනි. සුළු වේලාවකින් එම ගැටිය පාවව සිතා සෑහළු බවක් දැනුන අතරේ කකුල් ඉදීම වාගේ මදක් වේගයෙන් ඉදිරියට ඇදුණා. තුන පතුලේ ඉදිරිපස කොටස ඇඟිලි වලට පසු වශයෙන් පරීක්ෂා කෙරේ. එම කොටස වැලි පොළ උතුරට තලින් කාවදී සිරුර ගෙන යාමට සාලු කිරීමට සහාය වන හැටි නිරීක්ෂණය කෙරේ. ඒද ටික වේලාවකින් ඉතා පහසුවෙන් ඉදීම ඉදිරියට සාලු වන ආකාරයක් සත්පින්දී. දෙක පර්යන්කේදී මා හුස්ම රැල්ල පරීක්ෂා කෙරෙමි. එහිදී ආස්වාද රැල්ල හා ආස්වාද රැල්ල නාස්පුරේදී ඇලි නාස්පුරේ ඇතුළත ස්පර්ශ වන ආකාරයේ අත්විඳින්න. මලේලාවකින් නාස්පුරේ එකවර පාළු වාක්‍යනි දැනීමක් ඇති විශාල හිස් අවකාශයක් අත්විඳින්න. එහිදී ගැඹුරු දීක යටට ඇදී යනවා මෙන්ද වරිමර විවිධ වර්ණද මැපෙමින් නැති වී ජීවිත හැම දර්ශනයක්ම ඉතා විශාල ප්‍රමාණයේ ඒවා වේ. මේ අස්ති විඳින් ඉන්න විට එකවරම සිරුර පවතින බව දැනෙන්න පිළි. සිරුර තදගතියකින් යුක්තව වෙන අතර එය අස්ති විඳින් ඉන්න විට ක්‍රමයෙන් තදගතිය පහව යන්නට විය. මා දීපුවරක් සිරුරේ උඩ පිට පහළට පහළ පිට ඉහළට පරික්ෂා කෙරෙන්නේ. එහෙත් කිසිදු වේදනාවක් ඉරියක් හෝ දැනීමක් නිරුති. ඒ සමගම පරයන්කේ ඉවත් වුණි. දෙවන දින මට කිසිම ආකාරයකට පුෂ්ප රැල්ලේ සිහිය පිටවා ගැනීමට නැහැකියි. ඉන්පසු අවස්ථා දෙකකදී මා පුෂ්ප රැල්ලේ ඉස්හා හොඳින් සිහිය පිටවා ගත අතර එහිදී ප්‍රස්වාස රැල්ල ආස්වාස රැල්ලට වඩා දිගු බවත් ආස්වාස රැල්ල අවසානයේ මධ්‍ය විරාමයෙන් පසු ප්‍රස්වාස රැල්ල ආරම්භ වන බව අත්විඳිනවා. එදින ආස්වාස රැල්ල තනහල තුරට ගමන් කරන විට ඒවා පින්දින ආකාරය ප්‍රස්වාස රැල්ල හිතවල විට ඒවා හිතේ ආකාරය පිටාවදී නැති වෙනවා. මා සාවුදුරටත් කලේච්චි කුමක් යන පිළිබඳව ඔබ වහන්සේගේ කාරණා ප්‍රොපොසිස් කළා. ඔබ වහන්සේ දෙවිදී මේක සාමාන්‍යයෙන් තොරතුරු සෑයන ප්‍රමාණයක් වාර්තා කරලා තිනවා. මේ දෙතර මේක සංවිධානය කරන්න පුළුවන්. නමුත් අද ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් බලනකොට සෑයන දුරට භාවනා කරලා අත්දැකීමක් ඉදිරිපත් කරන ගත්ත සාර්ථක ප්‍රයත්නයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලනකොට අපි සක්මණ පිළිබඳව නොතකා සතියෙන්තරෝ ගමන් කරනකොට අපි මොනවාවත් දන්නේ නැහැ වටපිට බල බල කතා කර කර යනවා එතකොට මේ කකුල් වල මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ නමුත් ඒ වටපිට බැරි නතර කරලා අවධානය කකුලට යොමු කරුවොත් නිවනට තමයි යන්නේ ඒක නිසා ඒකේ බලලා ඉවර කරන්න බැරි තරම් තොරතුරු රාශියක් තියෙනවා මේ අන්තම් පටන් අරගත්ත විතරයි ඒක නිසා තවදුරටත් මේ තියෙන තොරතුරු ඒ යනකොට එනකොට තීරණ ටික අනුව වැඩි පියවර ප්‍රමාණයක් තබා ගන්න නැත්නම් වැඩි වේලාවක් සක්මණේ ගතකරන කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. කරන්න කරන්න නිකන් සාමාන්‍ය ධෛර්ය පිපිරිස කියන පුළුවන්. මුලදී ආයාස කරගතියක් තිබුණාට සක්මන් පොළ බුරු වෙනකොට භාවනා උරු වෙනකොට ඔක්කොම නිකන් අනායාසයෙන් සිදු වෙන අතර තොරතුරු Tamanට වැඩි වැඩි ආස උච්චන් ආසන්න වෙන්න පටන් ගන්නවා. හැබැයි තොරතුරු අහුලා ගන්න දැනගන්න. ඒ අහුලගත්ත තොරතුරු වාර්තාවට ඇතුළු කරන්නත් දරගන්න. ඒතකොට තමයි ආගෙන ඉන්න එකට තේරෙන්නේ මේ කරලා අද්දුටුවක් ප්‍රත්‍යක්ෂක් මේ කතා කරන්න කියලා. ඒකට මේ ශක් පරියන්කේ ඉන්නකොටත් ඒ වගේ ආස්වාද ප්‍රසවාස දුවට සමීපව බැලුවොත් හැම ප්‍රසවාසයක් අවසානයේදීම කිසිම හුලංගන්දනාවක් නැති අත්දක ගන්න බැරි තැනක් යටිපහුව වෙන බව තේරෙයි. හැම ආස්වාසයක් කියලා වරක් තියෙනවා. ඉතින්ද යනකොට හිතේ තියෙන නොසන්සුන් ගති නිසා අපි හුඟක් වෙලාවට ඒ අතර අතර අතර වාසිය හිස්තන දකින්න නැතුව එන්නද ඒක ගැන බය ඇතුව ඊගාවට එන ගැන අපේක්ෂා කරන හොඳට ආනපානේ සංසිඳනකොට තමයි තේරෙන්න පටන් අරගනි හැම ආස්වාසයක්ම 100%ක්ම නතරලා ප්‍රසවාසය පටන් ගන්නවා. අන්නේ නතර වෙන මැද හරිය අහුවෙන්නේ නැති නිසායි අපි මේ සංසාරේ දුක් විඳින්නේ. අපේ ඉඳුරන් තාම ඒකට උනන්දු නැහැ, ප්‍රනීත වෙලා නැහැ. නමුත් බලාන ඉන්නකොට ඉන්නකොට ලොක්කට බලන කණ්ණාඩියක් දාලා බලනවා වගේ නැති වී යන වැඩ පිළිවෙල බැලීම තමයි භාවනාවේ තියෙන ගැඹුරුම කොටස. ඒකට අපේ හිත හරියම කෝල වෙනවා, කෝල වෙනවා, කෝඩු වෙනවා, පැකිලෙනවා, බස්ස ගන්නවා, බය වෙනවා, චකිත වෙනවා. ඉතින් ඒ නිසා ටික ටික ටික ටික ටික ගිහිලා සම්පූර්ණයෙන්ම ජීවෙන තැන දක්වා බලාගෙන ඉන්න පුළුවන් කියලා දැනගත්තොත් තමන්න තේරෙයි වේදනා දෙකක් අතර මැදමත් හිස්තනක් තියෙනවා. හිචිලි දෙකක් අතර මැදත් හිස්තනක් තියෙනවා. සද්දෙත් හිස්තනක් තියෙනවා. හිස්තන අල්ලන්න උත්සාහ කරුවොත් හිතවිලි වල තියෙන අන්තර්ගතය අපිට අමතක වෙනවා භාවනාව වැඩෙනවා. හිතවිලි දෙකක් අතර තියෙන හිස්තන අල්ලන වෙනකොට හිතවිලි වල තියෙන අන්තර්ගතය මොනවද කියලා බලන්න කිව්වොත් භාවනාව කැඩෙනවා සතිය සතියත් කැඩෙනවා. ඒ නිසා මේ හැම දෙයකම තියෙන එකම ආකෘතිය ඒ ආනාපානය ළඟන්න පුළුවන් වුණා නම් මේ හොඳට යාලු කරගෙන හාද කරගෙන මුණට මුණ දාලා තියාගෙන විශේෂයෙන්ම උපදේශක වශයෙන් කරනවා මේ ප්‍රස්වාසයේ නිම වෙනකොට, කෙවල ඉවර වෙනකොට අන්තිම බිඳුව දක්වා බලන්න කියලා. ඒකට හොඳම නිදර්ශනය තමයි ඒ ගාන්ටාරයකට ගහනකොට එන සද්දෙට ඇහුම්කන් දීලා සද්දේ නෑ එහෙන කම්ම අහගෙන ඉන්න. එකක් එක සැරයක් ගහලා ඒ සද්දේ ඉවර වෙනකම්ම අහන්න පුරුදු කරන්න. එතකොට ඉබේම උග්‍ර සත්‍යයකට එනවා හිත. එහෙම නැත්තම් ගාන්ටාරයක් නැත්තම් Tamangen නිකුත් වෙන සද්දයකට අහුම්කම් දෙන්න. අපි වැඩක් කරනකොට කොච්චර අනවශ්‍ය සද්ද කරනවද කියන්නේ. එක සද්දයක් ඉවර වෙනකන් අහන්න බෑ. ඉබේම හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් සතුටුමත්. ඒක තමයි ඔය ආනපානේ හරහා අපිට ලැබෙන අතිරේක ලාභේ. ඉතින් ඒකට කිට්ටු කරලා මේකේ සටහන් වර්ගයක් තියෙනවා. ඉතින් ඒක නිසා තවදුරටත් ඒක මුලදි කරන්න බෑ හොඳට හුරු වෙන්න ඕනේ. හොඳට හාද කර ගන්න ඕනේ ආනපානේ. ඒකට වෙල ඉවර වෙනකම්ම බලන්න. ඒකට අනක් සක්මන් භාවනාවේදී නායාසෙන් සිදුන තරට යනකම්ම සක්මන් කරලා ඒ කෙරෙන ක්‍රියාවලිය දිහා බලන්න හිතියොත් හැත්තම්ම ගානක් ගියක් කද්දාවත් වෙහෙස වෙන්නේ නැහැ. සම්පූර්ණ කය හිත දෙකම විස්්‍රාම කරනවා, විවේක කරනවා. ඔක තමයි සුද්ධාවය ඊවිනිං වොක් එකක් කියලා දාගෙන තියෙන්නේ. ඕනේ ප්‍රශ්නක් තියෙනවා නම් ඊවිනිං වොක් එකක් දාපුවාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි. බුදුරජාණන්සේ සුද්ධාට ඉස්සෙල්ලා ඔක අපිට කියලා දුන්නේ අපේ තියෙන ඔලොමලකම නිසා, මැටිකම නිසා කරන්නේ. අපිට වෙලා නැහැ, සක්මන් කරන්න වෙලා නැහැ. මේ ඒක නිසා අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. නැත්නම් හැමදාම දවසේ කාලසටහනේ වෙලාවක් තියාගන්න නිසිනින්ද ඔහේ සක්මන් කරන්න. ඒක මේක අනායාසයෙන් වෙන දවසේ වෙනකොට අපි පුංචි කාලේ 7යි 7යි කියන්නේ ඉගෙන ගන්න කාලේ තිබිච්ච ළමා මනසට යන්න පුළුවන්. ඒක නිසා ඒක එක දවසින් ඉන්නේ නැහැ. ඒක බණකින් ඉන්නේ නැහැ. එක ප්‍රයත්නකින් ඉන්නේ බොහෝ කල් කරනකොට තමයි මේ ඒ සිද්ධි වෙච්ච තර විවේක වෙච්ච තර අනායාසයෙන් වෙන තර තියෙන්නේ. නමුත් ඒකට ඉඟි තියනවා මේ ප්‍රකාශයේ අන්න ඒ තරම් එනකන් ඒක දිගට ඉවසිල්ලෙන් දිගට කරන්න කියන එක තමයි මතක් කරන්නේ. ගෞරවනීය සාමිදාන්ත මම තාක්ෂණික යෝගාන්තරේ අරයන්ගේ වාඩි පසුව ඉන්නේ ඉඳගෙන නිදාගෙන සිටින මේ ඉරියව් පැවැත්ීමේදී බොහෝ විට මානසික අනුරූපය ඉස්බස් අත්විඳි මේ ගෙවුණු දින කීපයකදී පරයන්කේ සිටින විට පළමුව මේ නිදාස් බව දුකේලා කියන වචන වරද්දා කියවන්නේ අර්ථය දෙන්නේ මොළේ ඉඳලා කියවන්නේ මම ප්‍රාථමික යෝගාචරයේ යෝගාවචරයේ පරයන්කේ වාඩි වූ පසුව මෙන්න ඉඳගෙන නිදාගෙන සිටින විට මේ ඉරියව් පැවැත්ීමේදී බොහෝ විට මානසික අඳුරු පැහැ ඉස් බවක් අත්විඳිනවා මේ ජීවන දින කීපයේ තුලදී පරයන්ගේ සිටින විට පළමුව මේ නිදාස් බව ටික වේලාවක් ඇයට සිටගෙන ආපසු අත්විඳිනවා. ඉන්පසු ඒට විකින් විට සිටීවි දැනෙන බාධා කරයි. සමහර විටක පපෝ මැද ප්‍රදේශයේ අධික වේදනාවක් දැනේ. ආස්වාද ප්‍රස්වාස වැටෙන්නේ නැත. මා සතිවත්ව මේ සියල්ල අත්දකි. ප්‍රශ්නේ. එක ප්‍රාථමික යෝගාවචරයේ වල මාහට මේ අවස්ථාව පැහැදිලි කර දෙන්නේ එක්වා. දෙක මේ අවස්ථාව ඉක්මවා ගිය පසුද ආස්වාද ප්‍රාස්වාසයේ වැටෙන්නේ ඔබ වහන්සේ මේ අවස්ථාව ඉක්මවා ගිය පසුද ආස්වාද ප්‍රාස්වාසයේ වැටෙන්නේ. වාසිතේ කුද්දේ මේ සංසාරේ එක්කෙනෙක්වත් ප්‍රාථමික යෝගාවචර කියලා જાතියක් නෑ අපි සෑහෙන වයසක කට්ටිය සංසාරේ ඒ නිසා නිකං අනවශ්‍ය නම් වනම් පටලවා ගන්න යන්න එපා. manussකම තියෙනවනේ. එච්චරමයි භාවනාවට ඕන කරන්න. ඔය කොච්චර වයසට ගියත් මුගක් භාවනා කරත් මැට්ටට මොනම දෙයක්වත් තේරෙන්නේ භාවනා නොකර හිටියත් මොලේ හොඳට තීරණ සැර මේ කියන කාරණාව දෙන මේ මූලික උපදේශ ටිකට අහුම්කම් දෙන්නේ නැති කේ දෝෂේ තියෙන්නේ. ඒ නිසා වාඩි වුණාට පස්සේ ඕ ඉඳගෙන හිටගෙන මොනවද කෙරුවත් කයට හිත ආවන ඒක ඉච්චර තමයි කරන්නේ. ඒකට වයසක ගතියක්, ගෑනු ගතියක්, පිළිමි ගතියක්, අත්දැකීම් සහිත ගතියක් නැති ගතියක් මොකුත් නැහැ. කයට හිත ගත්තට පස්සේ තමයි මොකද්ද වැටහෙන්නේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ දේ තමයි අතිනාම දේ කියලා දන්නවනම් දෙන්නෙකුට වෙනසක් නැහැ. බුදුන්ටත් වැටෙන දෙයම තමයි අපටත් වැටෙන්නේ. ඉතින් යාගන්න බැරිකම ප්‍රශ්න තියෙනවා. ගියාට ඒක පින බව දන්නෙත් නැහැ. ධානාපන වැටුන්නේ නැහැ කියලා ඉතින් කඩපින්න ගන්නවා. ආනපන වැටුනේ නැති වුණාට ආනපනේ හරහා හෝ ගත යුතු සතිය තියෙනවනේ දැන්. කයට හිත ඇවිල්ලා තියෙනවනේ. ඒ නිසා ඉරියව්ව තියෙනවා නම් ආනපන නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් අතිරේක ලාභකට ගන්න. මේ විදිහට කුඩු පුළුවන් වෙලාවේ Taman ඉන්නේ ඉරියව්ව හොඳට පහසුව සමමිතිකව තියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳගෙන ඉන්න බව දැනන ගතිය තියෙද්දි පපුවේ වේදනාව ආවත් ශබ්ද ආවත් බලන්න ඒ වේදනාව මැද ඒ ශබ්ද මැද ඒ හිතවිලි මැද මම ඉන්න බව දැනගන්න තියෙන හැකියාව නැත්නම් ඉන්න බවට හිත ගන්න පුළුවන් හැකියාව තියෙනවනම් භවනාට මොකුත් වෙලා නැහැ. සතවිලි මැද, සද්ද මැද, වේදනා මැද වුණත් මම ඉඳගෙන ඉන්නවා කියන එක දැක ගන්න. ඒකට යන්න පුළුවන් ඉඩ. ගෙදර යන පාර දන්නවනම් භවන මොනක්වත් කරදිලා නැහැ. ඒකට ධෛර්යය පිණිස කියන්න පුළුවන් බාධාවල් නැතුව ඉරියව් බලනවට වැඩිය ලොකු දියුණු සතියක් තමයි ආදාවල් තියෙද්දි ඉරියව් බලන්නේ. සසතිය දියුණු වෙන දියුණු වෙන මොන වේදනාවක් තිබුණත් මොන හිතවිලි සද්ද තිබුණත් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්කම ජීවිතේ කරපු ලොකුම පින්කම කියලා අනුමೋದන් වෙන්න කිය ගමන් ඕන ඉරියව්වක දවස ගත කරනකොට චන සම්පත්තියට ඇවිල්ලා වර්තමාන මොහොතේට ඇවිල්ලා අපි ඉරියව්වෙන් තොරව දවස වේලාවෙන් තොරව සතිය වැඩිම කරන්න පටන් ගන්නවා ඒ නිසා ආධුනික ගතියක් ගා ගන්න යන්න එපා. එහෙම එකක් අපිව සමාජයේ අපිට ආරූඪ කරන්න හැදුවට භාවනාවේදී ඔක්කොමලා එක මට්ටමේ. ඒ උඟක් දිනුනේ කියලා හිතාගෙන කටේ තමයි ගොඩක්ම මැට්ටෝ. පඬිත කන්නේ. ඒ කෙනාට කවදාකවත් සතුට වෙන්නත් බෑ. ආධුනිකයෙක් නෑ පුංචි දෙයක් අමාරු ලොකු සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ආධුනිකය හිතනවා එහෙම වෙන්න පුළුවන්ද මම මේ මේ ඊයේ ආවේ නැත්නම් මේ ළඟදී ආපු එක්කෙනෙක් කියලා ඈසක කරනවා. නමුත් දිගට කරන්න කරගෙන කරගෙන යනකොට තමයි තේරෙයි මේ ඉරියව්වට හිත පුළුවන් ගන්න පුළුවන්කමේ ආධුනිකකමක් වයසක් ගතියක් වැඩි. ගතියක් නැහැ, ඥාන පිරිමි ගතියක් නැහැ, පැවිදි උපවිදි ගතියක් නැහැ. ඒ ගත්තට පස්සේ දැනෙන දේ කිසිම දෙන්නක වෙනසකුත් නැහැ. ඒක ආශ්චර්යවත් ගැඹුරක් තියෙනවා. ඕනම කෙනෙක් වර්තමාන මොහොතට ගිහිල්ලා මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න බුදුහාමුදුරු කියන ක්‍රමයට තමයි විස්තර වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලොකුම පින්කම කියලා සලකනවා. අපි කියනවා අයියෝ ඉතින් මේ ඇඟට හිතගත්තයි කියලා ඔක මොකද්ද වැඩේ ඊට වැඩිය නරකද මේ ඇඟ ඉන්දියාවට ගෙනිච්චොත් මේ ටිපින් සිද්ධ වෙන්නේ නැද්ද කියලා හිතනවා. මේ ඇඟ නටලා උඩරට නටුන් නටුවක් පින් සිද්ධ වෙන්නේ නැති වෙයිද කියලා හිතනවා. ඒක තමයි තකතිරුකම කියලා කියන මෝඩකම කියලා කියන්නේ ඒකට. ඒ නිසා කොයි වෙලාවක හරි ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඉරියව්වට හිත අරගෙන ඒ අත්දැකීම තව කාටට කියන්න උත්සාහ කරන්නේ හරීම නිහතමානී හරීම අහිංසක අත්දැකීමක් තියෙනවා. ඒක ඉක්මන්ගේ එකේ සාපේ නිසා තමයි මේ අපි සංසාරේ දුක් වෙන්නේ. ඒ නිසා වේදනා තත්ත්වය හිතවිලි ජීවනත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් මොන ඉරියව්වේ හිටියත් ඉරියව්වට ආව වෙලාව ක්ෂණ සම්පත්තිය කියලා හිතාගෙන ඒ ක්ෂණ සම්පත්තිය වැඩි කිරීමට උත්සාහ කරන්න කරනකොට කරනකොට තමන්න තේරෙයි ඒක අපිට උප්පත්තියම හම්බෙච්ච ජම්මලාභයක්. ඒක අමතක කරුවොත් ඉතින් ඒක ප්‍රමාදයක් කියලා කියනවා. දැනගෙන කටයුතු අප්‍රමාදී කියලා කියනවා. ඒකේ ලකුණු තියෙනවා. ඉතින් මේ පාර දිගටම ඉස්සරහට යන්න ආධුනික පට්ටම තියාගන්න යන්න එපා. ඒක ගැන අමතක නොකර හම්බෙච්චි ධර්මලාභයට අනුග්‍රහ කරන්න කියලා කියනවා. නර්පසාමිනාට ආයන්ති ආනාපාන භාවනා පිළිවෙලට පටන් ගන්නවා. සාර්ථ වේලාවකින් කකුලෙත්තා කොණ්ඩකෙදී වේදනාවක් දුන්නු. ටිකක් වෙලා යන විට උද්දවන වේදනාව නිසා නැගිටින්නට පිටපාලව ආයතෙන් වේදනාව දක්මින් දිගටම සිටියේ. ටික වේලාවක් යන විට කෙලෙස්වල මෙන්න වේදනාව ඇතිවන්නේ කියලා සිටියේ. වේදනාව මුල ලක්ෂ්‍යයක සිට හිතීමක් ලෙස රැලි තරංග ආකාරයේ පිටතට වීදී යන බව පෙනුනි. නිවෙන්න එකම තැන ඇති වේදනාව තවත් ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින අතර ඉන ඇති දෙකක් අතර තුල ඉස්භාග දුතිනි. කෙනෙක් කෙනෙක් දීප පොලක ඇති වූ වේදනාව ශරීරයේ පුරා පැතිරී යන බව පෙනුනි. මෙලෙස තව ටික වේලාවක් යන විට මුළු ශරීරෙම වේදනාවෙන් සම්පූර්ණ වී ඇති සයක් දැනුනි. මෙම වේදනාව නිසා සිත වරපටකින් ශරීරයට බැඳ ඇති සයක් දැනුනි. අවශ්‍ය වූවා සිත පිටතට ගෙන යාමට නොහැකි බවක් දැනුනි. මෙලෙසත් තවත් වෙලා නැවති අදිසියව පිටිලීමක් මෙන් ශරීරයේ සීමාවක් නැති වී සීමාවක් නැති වේදනා පිටතට විහිදී ගිය අයුරු අයුරක් දැනුනි. මෙලෙස ටික වේලාවක් පිටිලීමකට දක්ෂර පැවති පැවත නැවතත් වේදනාව අඩු ශරීරයේ තැන්පත් වී අඩු වී මෙන්න ශරීරයේ සීමාවන් දෙවීමට පටන් ගැනීම පටන් ගැනීම මෙන්න භාවනා අධ්‍යක්ෂින් කෙරෙහි ඔබ වාසේ ඊ අදාස දෙන්නේ ඉදිරියට යන්න පුදුස්පා වේදනාව ඇත්තටම භාවනාවට බාධා ස්වරූපී මතුනාට දුක් වේදනාව දුක් වේදනාව ආවට පස්සේ කොහොමඩක්වත් සතිය කැඩෙන්නේම නැහැ. ඒ නිසා ඒක ලකූ ලාභයක් තියෙනවා. ආනාපාන සතිය කැඩෙන දුනවා. වේදනාවට පස්සේ කැඩෙන්නේම නැහැ. ඒ නිසා ඒකේ ওই කියන විදිහට ඒක රැලි තරංග මාලා ආකාර සටහන් වශයෙන් බලබල හිටියොත් ඒක බොහෝම ශීඝ්‍රයෙන් ඒ වෙනස් වීමට ලක් වෙලා ඒ වේදනාව මම කියාගත්ත එක මේ මගේ කියාගත්ත එක මගේ ආත්මය කියාගත්ත මේක කඩලා එතකොට වේදනාව තියෙන හැබැයි මම මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒකට ලොකු සාන්තියක් තේරෙන්න පටන් ගන්නවා මේ කොහෙදෝ යන වේදනාවකට පශ්චාත්තාප වෙන එක තමයි පුත්‍ජජනය කරන්නේ ආර්යනාංශය කරන්නේ මේ වේදනාව මම නෙවෙයි කියනවා මගේ නෙවෙයි කියනවා මගේ ආත්මය නෙවෙයි කියනවා ඒක යෝගාවචරයට තේරෙන්නේ මේක නිකන් බැලමපු පුරලා ගියා වගේ මම තා මම නොවේ කියන සීමාව නැතුව කඩලා යනවා මේක සදාකාලික වෙන වැඩක් නෙවෙයි ආයෙසටක් වේදනාව වෙනවා එතකොට අර තරම්ම මගේ කියා ගන්නෑ. මොකද දෙක සැරයක්වත් අත්දකලා තියෙන නිසා. ඒකට බුදුරජාන්සේ ඍජුවම ආවාද කරනවා නැත්තම් ආවාද කියන එක වැරදි. උපදෙස් දෙනවා මේ වේදනාව ආපුවාම මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි වේදනාවේ සටහන් ආකාර බලන්නේ කියන්නේ. මේ වගේ අත්දැකීමක් නැති කෙනා කවදාකවත් අදහන්නේ නැහැ එහෙම දෙයක්. අනිවාර්යයෙන්ම වේදනාව මගේ කියා ගන්නවා. බදා ගන්නවා. ඉතින් අපි ආශා කරේ ඉන්න බොහෝ දෙනා දුක් වේදනා බදා ගන්න සුළුයි. බටහිරේ ඉන්න කට්ටිය සුඛ වේදනාව සඳහා ඕන ජඩකමක් කරනවා. දෙගොල්ලම ඉන්නේ එකම මෝඩකමයි තමයි. හොඳට බලන්න හිටියොත් ඒකේ ඉවරයක් තියෙනවා සීමාව කඩලා යamak තියෙනවා ඊට පස්සේ තේරෙනවා මේ වේදනාව මට අයිති නෑ කියන්නේ. ඉතින් එනකොට ලොකු ආත්ම ශක්තියක් ලොකු ධෛර්යයක් ඇති වුණාට ආයෙත් වේදනාව වෙනවා. ආයෙත් තමයි අර විදිහට මුලින් ඉඳලා වගේ බලන්න වෙනවා. එතකොට බලන්නේ ජයග්‍රහයි හැංගීමකින්. අරක් ජයගත්ත වාසේ. ඉතින් මෙහෙම එන්න එන්න එන්න අපි වේදනාව පිළිබඳව කරන ගවේෂණය මරණ වේදනාව අත්දැකකට පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ. පරියන්කේදී මරණ වේදනාව අස්පනා අපිට දකින්න යනකම් ලොක් කර කර ලොක් කර කර ගෙනියනවා. ඒකත් හරහා ගියාට පස්සේ මූර්තිය හරහා මූර්තියට යනවා. ඉතින් කාට හරි බැරි නම් මේ එන වේදනාවක් දරා කියාගන්න ඒ කියන්නේ තාම යාගේ හිත ලෑස්ති නෑ මේ ආර්ය භූමියකට යන්න. ආර්ය භූමියට යන්න හදනවා කියලා කියන්නේ මම ඊයේ මෙච්චරක් කාලා තියෙනවා අද මීට වැඩිය කන්න ඕනේ. හෙට මීට වැඩිය කන්න වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි අවසානයේ කන්නේ මරණ වේදනාව කියන්නේ. ඒ මරණ වේදනාව මේ ජීවත් වෙද්දී සතියෙන් ඉඳි පරියන්කේ ඉඳි සීලක ඉඳදී විඳපු දවසේ ඒකට බය ඇරිච්ච දවසේ ආර්ය භූමියටපත් වෙන නැත්නම් මූර්තියටපත් වෙනවා. මම ඉස්ලාම ගියේ 79 දී භාවනාවට එතන ගියාට පස්සේ ඉන්දියාවෙන් ආපු ගුරුවරයා කියලා තිබුණා මේ භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්නේ මරණ වේදනාව විඳ දවසට පහුවෙන්න කියලා. අපේ කට්ටියට මරණ වේදනාවත් යා මధుරයක් කනකොට චෝදනා. බඩේකක් කුමට චෝදනා, දතේකක් කුමට චෝදනා, ඉදේකක් කුමට චෝදනා, gederin දතිය පවුකම් කරනකොට සත පහක ගාණක් කරනවා. මේ වැඩකට ගියාට පස්සේ තමයි ඉතින් එතකොට තේරෙනවා ඒකට සාසනය අඳුරගෙන තියෙන හැටි. ඊගෙනේ අපිට උගන්වන පාඩම ඉස්කෝලේ. ඒක නිසා අපි බලන්නේ මේ වේදන නිවන් දකින්න බැරිද අපිට වේදනානාශක අරගෙන ගිහිල්ලා නැත්නම් වේදනාව විඳින්න නැතුව නිවන් දබන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා හොරෙන් අහනවා. ප්‍රසිද්ධිය අහන්නත් ලැජ්ජයි. භාවනා කරන මනුස්සයා දන්නවා කරන්නකොට කරනකොට දැන ගන්න වෙනවා. මේ වේදනාවට මුහුණ දීමේ හැකියාව තමයි මනුස්සකම කියන්නේ, තලසුණාගම කියන්නේ, මෝරච්චකම කියන්නේ, රට ජයගන්නේ ජය මේ සමාජයේ ජයගන්නේ ඉවසන විඤ්ඤා විතරයි. ඉතින් මෙහෙම වුණාට පස්සේ මම මේ කියලා දෙන්න හදන්නේ දැනගන්න වට තලතන් හදන්නේ එnde end end ඔය වේදනාව පිළිබඳ වෙන හුබස් බය නැති වෙලා. Taman වැඩි වේලාවක් ඉන්න ඉරියව පවත්තගෙන ටික ටික ටික ටික පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා දහිතේ වෙන්න ඕනේ. එහෙදිමත් වෙන්න කරුණු දීලා තියෙන්නේ. වේදනාව හරියයි කියලා අනිද්දාසේ නෙවෙයි කියලා හිතන්න එපා. එනවා. අර ලොකු සංචින්න කාලේ මතක් කරේ ලෑස්තිලා යුද්ධෙට ගියාට පස්සේ අපිට කාට හරි බෝඩ් එකක් දාන්න බැරි මට වෙඩි කියන්න එපයි කියලා. මට කඩුවෙන් ගහන්න එපා. එහෙනම් චින්තන යුද්ධයක් නෑ. යුද්ධෙට යනවනම් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න පහතුරගේ. අන්නේ වගේ භාවනාවට යනවනම් වේදනාව ආවට පස්සේ බලන්න පුළුවන් තරංගක දරා කියා ගැනීමේ හැකියාව වැඩෙනවා නම් බාන වැඩෙනවා. ඒක දුර්වල වෙනවා නම් බය වෙනවා නම් ඉතින් ඒක බාහන දුර්ලභමක් කියලා කියනවා. ඒ නිසා මේක හොඳ අත්දැකීමක් නමුත් තව මදි බව පේනවා. තව අත්දැකීම් වැඩි කර ගන්න ඕනේ. නමුත් හොඳ ආරම්භයක් ද සුබ ලකුණක් කියලා කියනවා. අනුත්තර ස්වාමීන් වහන්සේ වහන්සේගේ උතුම් ආවාදනය කරන සතිය සතිය වැඩිමත ගන්න අවස්ථාවේදී සමහර විට සිතට සාහනයක් ගෙනදෙන අදහසක්. නම් ධර්මානුකූලව අප නිවැරදි කරගත්තේ කිය ආකාරයක් ඒ අප බිම්පේද නොබැලූ පැත්තක් මතුවී තියෙනවා. මේ විදිහටදී අප ඒ ඔස්සේ සිටිය යුතුද? නැතිනම් එයද දිගටම නොස්තා බැහැර කළ යුතුද? ඒ සතියේම බාධාත් නැත්නම් අවබෝධයක්. කාරණේම පහදා. කොයි දියාවත් තමන්ගේ මූල කර්මස්ථානයේ මත ඇරියොත් මේ කඹ යන මිනිහ වටපිට බලන ගිල බිම් වැටෙනවා වගේ තමයි. ওই මොන ඥානය ආවත් ඔක්කොම අර්පාක්ෂිකයි. අපි ඒක පස්සේ කියමු. වෙන්නේ මොකද්ද? ඒකට අර මූල කර්මස්ථානය අමතකන සතිය අමතකන. ඒක නිසා අතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර මැන්නේ කියලා අපැත්ත මිනිස්සෙක් මේ මිනිහා පිටුල් කිතුල් මල කප කපා ඉඳදී ගෑනට බබෙක් හම්බුනායි කියලා ඉන්න ගුවම දුවගෙන ඇවිල්ලා කිව්වා. ඉතින් ඡායාව බලන්න ඕන නිසා මිනිහා කිතුල් පිට දිගේ පියවර පෙන්නන. ඉතින් මිනිහා දිගේ ඇවිල්ලා මැරෙනකොට බබා හම්බෙනකොට තාත්තා මැරෙනවා. මේ කිතුල් ගහයි ඉන්න බව මතක නැහැ මිනිහට. නෑ අර ආපු පණිවිඩයට මේ ඡායාව මනින්ද ඉතුළු පිට තියෙනවා භාවනා කරන්න ගියාම නානා කෝලම් එනවා. කොයි එක දිගේ ගියත් අරදී. ඒ කියන්නේ අපි කලින්ම ගිවිස ගන්න අපිට මොනවා හරි නැත්තම් පුළුවන්කමක් තියුණොත් මං ඉන්නේ මේ කර්මස්ථානේ කියලා එක්ක ඉන්නේ ඉරියව්ව. නැත්නම් ආනාපානෙ ගත්තහම ඒකට මාර ස්වරූපෙන්, බුද්ධ ස්වරූපෙන්, දේව ස්වරූපෙන් নানা කෝලම් එනවා. යෝගාචරණගේ වැඩිම ඒ වගේ හීන පලාපල බල බල ඉන්න එක තමයි ඒ කරනකොටම මූල කර්මස්ථානය මතක වෙන්නේ. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙයි කවුරු ආවත් කරදරයක්. ඇහැට මොනව වැටුණත් කැවෙනවා. ඒක නිසා යෝගාවචරය මේ මගදී හම්බෙන යාළුවෝ අලුතෙන් ආපු නෑයෝ ලොක් කරගන්න ගිය ගම මූල කර්මත්තාන්ට කෙනෙහිනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ මූල කර්මත්තාන්ට අනදර කරනවා කියන. එනිසා මොන දේ ආවත් මූල කර්මත්තාන්ට අනදර කරන්න එපා. එතනම දඬුවම් ලැබෙනවා. එනිසා ඥානෙ හොඳ එකක් නම් එයා එයි. අපි ඒක පිටිපස්සේ යන්න ඕන කමක් නැහැ. ගියයි කියලා කනගාටු වෙන්නත් එපා. නමුත් යන්න එපා. යන ගතියක් තියෙනවා. හිතේ එහෙම ගතියක් තියෙනවා. ඒ ගැන කනගාට වෙන්න බෑ. Tamanne පුළුවන් වෙලාවට ලද්දලද වෙලාවේ නැවතත් මූල කර්මත්තාන්ට එන එක තමයි මේ වෙලාවේදී කන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී මා මෙතන සිටින බව මෙනෙහි කරමින් මාදෙස් මාදෙස පැත්තකින් බලා සිටීමට මා පුරුදු වී ඇත. ආදගෙන අවධානයක් යොමු නොවේ මේ නිවැරදි ක්‍රමයක්යි වටහා දෙමින් නමස්කාර ගෝසුල්ලා මේ වගේ දෙයකට විශ්වාසය සඳහා කියන්න තියෙන්නේ සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් හිතගෙන ඉන්න නෙවෙයි කියලා දන්නවනම් නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් සක්මනේ ඉන්නවයි කියලා දන්නවනම් එච්චර තමයි ධක්මන කියන්නේ. ඒක ඒ බව අග බලා ගන්න කොයි වෙලාවෙ හරි ඒක තියෙන තාක්කල් කෙසේම කෙලෙසක් එන්නෙත් නැහැ, අවලකුණකුත් නැහැ. නිසා ඉරියව්ව හිත පවතිනවද කියන එක බලන්න පයේ මොන වුණට කමන්නේ ඉරියව්ව කොතනක හරි හිත පවතිනවා නම් ඊට ලද වෙලාවක පයට යන්න ඒ නිසා සක්මන් කරනකොට ඉඳගෙන නොවන බව ඇවිදිමින් හිටගෙන නොවන බව නිදාගෙන නොවන බව ඇවිදිමින් ඉන්න බව මේන්න මේ ටික සාති කරගන්න. එතකොට බොහොම සරලයි භාවනාව. ගෞරවනීය ආරණ්‍යවංශ ටික වේලාවක් සක්මන් භාවනාවේ යෙදුණු පසු ආයාසයෙන් තොරව සිදුවන බව හඳුනු. එසේම දැස යට කොටස හැර උඩ සම්පූර්ණයෙන්ම වැසී ඇති බව දැනුනි. එනම් සක්මන් දිශාවට ඒ බාධාවක් නැති බව දැනුනි. ඇස උඩ කොටස තද වැසීම ඇති බව තීරුනි. නමුත් සතිය දිගටම මුලින් පැවතුනි. නිදිමතක් නොවිය. ආදාය වෙන කාරණා. මේකේ වාක්‍යයක් තියෙනවා මේ කීප එකන කැමැති නම් උඩුකය නැති බව දැනුණයි කියලා. මොකෙන්ද දැනෙන්නේ කියන්නේ නැති බවක් වැටහෙන ක්‍රමය ඇති බවක් වැටහෙන ක්‍රමය නම් තියෙන ලකුණෙන් කියන්නේ නැති බව වැටුනේ කොහොමද කියලා ගන්න උත්සාහයක් ගන්න බලන්න මම මතු කරලා දෙන්නම් එතකොට පුළුවන් ප්‍රමාණය කියන්න ඕන දේ කැමැතිද මේ භාවනා කරපේකනා කියන්න සභාවට ඉදිරිපත් කරන්න මේ උඩුකය නැති බව වැටුනේ කොහොමද කියලා. උඩුකය නැති බව තමන් දැනගත්තේ කොහොමද පරියන්කේ. ඒ ලියලා තියෙන එකක් මම කියන්නේ මම කියන එකක් නෙවෙයි මේකේ වාක්‍යයක් තියෙනවා. ඉතින් ඒකෙන් නම් දිගට ගෙනියලා පෙන්වන්න පුළුවන් මට විස්තරේ. ඉතින් වෙලා තියෙන කට්ටිය ටික තබකොලයි මයික් එක අතර ගන්න. ඉතින් ඒක දිගේ තමයි කමඨාන සුද්ධ කරන්න තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ මම ඉල්ලා හිටනවා ලියලා දාන්න. ඒ නැති වෙච්ච වෙලාවේදී ඇති බව නැති තද කමෙන් උණුසුමෙන් කම්පණයෙන් චංචලෙන් තේරෙනවනේ. නැති බව තේරෙන්නේ කොහොමද මේ තමයි නිවන් මාර්ගේ පෑදෙන හැටි. ඉතින් මට කොල්ල දෙනකොට ලැජ්ජයි නම් ඉතින් ලැජ්ජාව ගැලගෙන ගෙදර යන එකයි තියෙන්නේ. යනවා ඊගා ප්‍රශ්න. විනාඩි 45 ගිහිල්ලා තියෙන ලිඛිත ප්‍රශ්න වල સમાප්තයි කියලා අපිට නිවේදනයක් ලැබිලා තියෙනවා. වෙන කාට හරි කල්තබු ප්‍රශ්නට උත්තර දෙන්න හෝ එනත වෙන ප්‍රශ්නයක් අවස්ථාවට ඉදිරිපත් කරන්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ලංකල කතා කරන්න හරි. මේ වේදනාව වේදනාව මහත්මිය කරුණේ විද්‍යාඥයන් ස්වාමීන් වහන්සේලා පැහැදිලිව දෙන්න අපි අධ්‍යක්ෂකවක් මම කියන්නේ යන්නේ ස්වාමීන් දවසක් ධර්මාසිකීදී මේ කිසි හේතුවක් නැතුව මගේ කර්ම නිසා මාතර වේදනාවක් ඉන්න දවස් දෙකක් තුනක් තිස්සේ දැන් විහිච්චේ ගන්නවා විහිච්චේ ඉඳස් කරනවා විනාඩි ගන්න තරම ආයේ ඉඳීම තියෙනවා දැන් ඒක කොහොමද විඳාගන්නවා මට විඳාගන්න බැහැ කියන්නේ පැත්තෙන් කිසි කෙනෙක් යනවත් බැහැ මම මස්තිරු මේ කොහොම විඳින්න ගන්නවා මොනවද කරනවා විඳින කිසි හේතුවක් නැහැ පස්සේ මම මේ විගත විතර ඇහැට මම ඉතින් පිළිසි ගියා මම රාජ්‍ය කිව්වා මම අත අත කරලා ඉන්නකොට පස්සේ විතර පිළිගුවයි දැන් මේ තේල් ගන්නවා දැන් ඉන්නත් නැහැ පස්සේ මම දුන්නේ නැහැ මේ අත මේ මම කියලා දැක්ක නිසා මේ වේදනාව දැනෙන්නේ ඒකම මගේ අතට අතක් කියලා උඩින් අතු කරන අත අතරයාගේ පාටිය කියන්නේ මම අනිදෙන් ඉතල වේදනයි. පස්සේ මම කිව්වා නෑ. ඊට මම දාස් විශ්ේ බලන්න කියලා මම වහන් මාත්‍යරට අපෙන් දාස් වශයෙන් මේක වෙන් කරනවා. මේක මගේ දතින් මම මේ වේදනාවෙන් ගන්න ස්වාමීන් වහන්සේ විශ්වාස කරන මම දවස් තුනක් උපදවා ගන්න වේදනාව මම මොන්නේ පටවි ධාතු මේ මේක තද වෙනවා ඇති දින වෙනවා ඇති මේ අසමතුලිතතාවයක් මේ වෙලාවේ මේ වායු ධාතුවේ මේ දෙවෙනි කය ඇදලා තියෙන්නේ. මට ඕන දෙවි කැදේ. ඒක විනාඩි 40ක් විතර මේ කෙනෙකුට ස්වාමීන් වහන්සේ මානසිකව දැන් ඔක්කොම දෙගන්න මගේ වේදනාව දෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම සුවපත් වුණායි මුකුත්ම අවශ්‍ය වෙන්නේ නෑ. පාන්දර 10 වෙනකම් මට සමායට පාන්දර 8ට විතර හැරෙනවා. ඒ 10 ඒ 10 වෙනකම් නැත්නම් යෙන්න නිදි කියලා මේ වේදනාව ඉතින් ඔය ඉතන මේක නම් මට හරි පුහුණුවක් තියෙනවා කොහේ කියන සාපරකට පහේ වැදුනා මහා කඩියකව උතන දින මම විතරට විතරට ගන්න එක ශ්‍රේණිය මට මේ විශේෂ මේ වේදනාව උතනින් ඉවරයි. පස්සේ මේ ඉඳලා කියන දකින්න මට එනවා ඒ කියන්නේ මම ඒක හරි ශ්‍රේණියම ඒක නැතරම නැති යනවා. එන්න මම හැප්පෙන්නේ ගැටෙන්නේ යන්න ඒක එකනම් ඒ විදිහටම ඒ දෙන්නේ ඒක මට බොහොම උපේක්ෂාවෙන් බොහොම මෛත්‍රියකින් බලන්න උදව් කරනවා. මොකද සර්වඥාන්සේගේ සල්ල සූත්‍රයේ විස්තරය තමයි තියෙන්නේ. සල්ල සූත්‍රයේදී පිටු කළ සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. දුක් වේදනාවක් කියන්නේ මහණෙනි කය ඇනිච්ච උලක් කියලා. සල්ල කියලා කියන්නේ උලට pāli භාෂාවෙන් කණියයිත උලක් කියන්නේ ඒ වේදනයි කියලා. දුක් වේදනාව කය ඇනිච්ච උලක් වේදනයි. නමුත් එතනම තව උලක් කනනොත් වේදනයි දරා ගන්න බැරි මට්ටමට යනවා. කයේ උලක් කැඩිච්චාම වේදනාවක්. ඒක දුක් වේදනාව කියනවා. නමුත් එතනම ඒ වලේම ඒ තැනම තව උලක් කරනොත් වේදනාව දරා ගන්න බැරි මට්ටමට යනවා. මේ දෙවෙනි වේදනාව තමයි අර පළවෙනි වේදනාවට කරන තරහ. ඒක නැති කරන්න ගන්න උත්සාහය ආපු ගමන් දරන්න බෑ මරාගෙන බෑ. ඒ නිසා වේදනාව ආවට ඒක ද්වේෂිකින් තොරව එක්ක ධාතු මනස්කාරයෙන් එහෙම නැත්නම් කර්ම ශක්තියක් නිසා එහෙම නැත්නම් මෙතන දැවිල්ලක් පිච්චිල්ලක් කැපිල්ලක් තියෙනවා කියලා බැලුවොත් ද්වේෂින්තර බලන්න හරි අමාරුයි. ඒකට ගොඩාක් කල්යන එක පුරුදු කරන්න. බැලුවට පස්සේ තේරෙනවා මේකේ තියෙන විවේදනය දරා ගන්න පුළුවන්. ඒ මට්ටමට ගිය ගමන් ශරීරයේ පුදුම ආත්ම ශක්තියක් අධිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. වේදනාව මම වේදනාව ජයගත්තා. මෙච්චර කල් වේදනාව මාව ජයගන්න තිබුණේ. එකම දෙයයි කරන්න තියෙන්නේ මේ වේදනාවට ද්වේෂය නැත කරන්නේ. අද තියෙන වෛද්‍ය විද්‍යාව 100ට 100ක්ම මේකට විරුද්ධයි. විස බීජ කියලා જાත්‍යක් කරගෙන විස බීජ නාශක වෙනවා. වේදනා කියලා જાත්‍යක් කරන වේදනා නාශක වෙනවා. ওই නාශක වචන දෙකම වෛද්‍ය ශාස්ත්‍රයට නසනවා, ලෙඩක් නසනවා. ওই නාශකත් එක්ක කාදාක සැපක් හොයන්න බෑ. ඒ නිසා අපි කවදා හෝ දැනගත්තොත් මේ කිසිම වේදනාවක් එන්නේ හේතුකව. ඒ ඉන්නේ මොකක් හරි හේතුකල ධර්මයකට ওই වේදනානාශක දීලා විස බීජ නාශනය කරාට ඕක යන්නේ නැහැ. නිසා මේක ආවේ පණිවිඩයක් කියන්නේ මොකද්ද මේ කියලා බැලුවොත් හැමෝටම කරන්න බෑ හැම වේදනාවකට මේක හරියන්නේ නෑ බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා නිකන් අලියක්කට ඉන්දියාප් පැත්තිපට ඕක ගානටනේ හපලා ගන්න එකයි තියෙන්නේ ඉතින් අලියක්කට කිතුල් කන එක ඉන්දියාප්පේ මොකක්ද මේ කාලා තියෙන පරිප්පෝල හැබැයි ඔය වේදනාව මොකද්ද කියලා ගාලල්ල මේ ඔක්කොමලා භාවනාවට එන්නේ නැත්තේ ඒගොල්ලන්ට විසයවල පන්තියක් තියෙනවා මේ චෝදනා පත්‍රයක් මට ඉඳගෙන ඉන්න බෑ. මට රැයට නොකයින්ද බෑ. ඉතින් ගොඩාක් ලයිස්තුවක් තියෙනවා. ඒක නිසා හුබක් බයි නිසා අර ගෙදර ඉඳගෙන ওই කාලකදී ගත්තාම පාන්දර 10 උදේ පාන්දර 10 විතර හැරෙන්න පුළුවන්. අපි භාවනා කරන්න ඇවිල්ලා වේදනාව එනවා. තමයිලාට අඬනවා. අපි බාම් ගහනවා, ඉන්ජෙක්ෂන් උත් ගහනවා. ඉතලා හිටලා බලනවා. අපි සීලයක් අරගෙන ඉන්නේ. භාවනාවක් කරන්නේ වේදනාව කියන එක ස්වභාවයෙන්ම අපේ භාවනා දියුණු කරන්න අපේ එකක්. ඒකට පොඩ්ඩක් බලහන් හිටියොත් ද්වේෂයකින්තර වේදනාව තියෙන සියලු නාස්තික ගති නැති වෙලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මහන්නේ දුක් වේදනාව නම් දුකක් තමයි. නමුත් මේක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්නවා විතර සැපක් මුළු මානව ඉතිහාසෙම නැහැ. මේක දකින්නයි මේ භාවනා කරන්නේ. දුක නම් දුකයි. නමුත් මේක දුක් ආර්ය සත්‍ය බව තේරුම් ගත්ත දවසේ ඕක තමයි ඔච්චර සැපක් මුළු ලෝකෙම ඇත්තේ නැහැ. ඉතින් භෞතික ලෝකේ තියෙන එකම ශාස්ත්‍රඥයකින් අහන්න ඕක කියලා දෙන විද්‍යාවක් තියෙනවද කියලා ලෝකේ? හැම විද්‍යාවෙම කරන්නේ වේදනාව නැති කරන්න ක්‍රම හොයන. ඒ කියන්නේ වේදනාව නසන්න. නසන එක නැහැ. අදාකත් කවුරුත් නැසලා සැප විඳින්න බෑ. ඉෂා වේදනාවට මොන දෙන්න කියලා ඒකයි මම කියන්නේ කවදා හෝ මරණ වේදනාවත් ඇවිල්ලා නැත්නම් මරණ හා සමාන වේදනාවකුත් ඇවිල්ලා මුවින් නොබෙන ඉන්න පුළුවන් නම් කිඳිරි නොගා ඉන්න පුළුවන් නම් ඊමණසේ විශාල ආඩ්‍යයක්කටපත් කරනවා තිරියම් කරනවා ඊට පස්සේ මාර්ග ඥානකුත් අතර ගෙනත් දෙනවා ඊට පස්සේ අජාතුරු ගන්න. ඉතින් ඒක නිසා මේ මරණපේ අත්දැකීම් නැත්නම් මරණාසන්න වේදනාව විඳලා ආපු කය පිළිබඳ කරන සමීක්ෂණ මේ දස බොහොම ශීක්‍රයෙන් පළ කරනවා. ඒ වගේද කියලා තියෙනවා එහෙම මිනිස්සෙක් ඒ මරණය හරහා ගිහිල්ලා වගේ එන්ජිනේර රෙස්ට් එකක් හරි එහෙම නැත්නම් ඔය මොලේ මේ ප්‍රශ්න ඇතිලා ගොඩ ආපු මිනිස්සෙක් කය කවදාකවත් කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ. ශාස්ත්‍රයක් ඉගෙන ගන්න මම වයස වැඩි කියලා හිතන්නේ නැහැ. දිගටම ඉගෙන ගැනීම කරනවා. තමන්ට තමන් නොදකින් කියාගන්නෙත් නැහැ. මේ ඒකට තියෙන බය නිසායි අපි මේ මේ රක්ෂණ සාතික ඇති කරගෙන වේදනානාශක වට කරගෙන පටතාප බැඳගෙන බලකොටු බැඳගෙන නටන්නේ බයටමයි. ඒ කිසිම රාජ්‍ය නායකයෙකුට බිමින් යන්න පුළුවන්ද කියලා බලන්න. ඕ හෙලිකොප්ටර් වලින් යන්න පුළුවන් කාර්කපට නෙවෙයි බයට. අපිට වගේ මේ බිමින් ඉඳින්න පුළුවන්ද කියලා අහන්නේ ඒකෙකුට. බෑ. බය. බය ජේම්ස් බොන්ඩ්ලා ඔය සුපර්මෑන්ලා ආයුධ වට කරන දතිමුත් තබාගෙන ඉන්නේ. බුදුරජාණන්සේ නාලාගිරිය යතායනකොට මෙහෙම කරලා පෙන්නේ මේ. අබේ මුද්‍රා. මලඟ ආයුධ මොකුත් නැහැ. ජේම්ස් බොන්ඩෝගේ කඩුව ගන්න හරි පිස්තෝලේ ගන්න හරි මොන බයක්ද කියලා හිතන. අතගාවට එනකොට මම අත පෙන්නලා කිව්වා මලඟ මොකක්වත් නැහැ. උඹත් තම ආත් තත. කොරණ වැඩි පපායට. එච්චරමඩ කියන්නේ. නැත්නම් නිකම්ම දැනගන්න. නිසා මේ වේදනාව ගැන නටන්නේ කොන්දක් නැති කට්ටිය. ආධ්‍යාත්මයක් නැති කට්ටිය. ඒව නැත්තම් පිට කොන්දක් නැහැ. පටන් ගන්නකොට කාටවත් නැහැ ගැත්ත. ටික ටික ටික ටික මේක කාගෙන යන්න ගත්තාම ඒ එන්න පටන් ගන්නවා බුද්ධම ගම්මක් එනවා. ඒකට ප්‍රසිද්ධියේ කියන්නේ හිතෙනවා. අපි මෙතෙක් කල් අපි දරුවන්ට මොකක්ද කියන්නේ? අපි මොනවටද මේ වස්තු සම්බෝධ අප සම්පත් එකතු කරේ මේ වේදනාව නොයන තැනට යන්නේ. හම්බ වෙයිද කියලා වරක් කද්දාවත් නැහැ. ඒක මොකද සරුවචනාංශය වෙන. සරුවචනාංශය රජගෙදරින් එළියට වැස්සේ ඔය මොනක්ක ගමන් මල්ල පොදියක් කරගෙන නෙමෙයි. අවුරුදු 45ක් එක්කෙනෙක් කියලා තිනවා අවුරුදු 45 සරේ පොදි එකක් දාලා නැහැ. අද ඉන්නේ එකෙකුට පොළොවේ ඇවිදින්න බෑ ලයිසන් නැහැ. අපත්තු සේන ලාඩම් ගහන්න නැතුව ඇවිදින්න බෑ. කොළඹ හදලා තියෙන විශාල පාරවල් වැලි දාලා ඔක්කොම කික් සපත්තු දාගෙන හිටින්නේ. අයියෝ අයියෝ කියලා හිතන මොකට මේ මහයි පොළොමයි කාන්තාව අහිමයි. පොළොවේ ඇවිදින්න බෑ. ඇවිදින්න ගියත් කකුලේ මයිල් ඇවිල්ලා වගේ ඇවිදින්නේ. අපි කොහටද අපි ඉදිරි પરම්පරාව ගෙනියන්නේ? මේ ඉන්න කොල්ලෙකුට කියන්න පුවක් ගහගෙන අඟිට පුළුවන්ද කියලා එකේ කොට බෑ. අයිසි වතුරට තල්ලු කරුවොත් මැරලා වැටෙනවා. යම්මල තාත්තලා හදන්නේ කුකුල් ගැටව හදනවා වගේ කාමරේට දාලා ලොක් කරලා අරට සාස්ත්‍රජන් ගණක් දෙනවා අරක දෙනවා මේක දෙනවා දුන්නට මොකද කොළු ගතියක් මානස ගතියක් වේදන ඉවසන ගතියක් මොකක්වත් නැහැ. ඒ නිසා වේදනාවට මුහුණ දෙන ප්‍රමාණයට මනසකේ භාවනාවේ දියුණුව ගන්න බෑ. හැබැයි මේ අත්ති කිලමතාන යෝගයක් නෙවෙයි මේ කතා කරන්නේ. ඉතින් වේදනාව ගෙන්න ගන්නව නෙවෙයි. අපිට ඕනේ නැහැ වේදනාව ගෙන්න ගන්න. මොන් පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා හොඳට අහගන්න පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා. ඒව දැන් අපේ අද්දකෝස වලින් අයින් වෙගෙන යන්නේ. ඒ දුකට වුණ තුනනම් ආය වෙන වෙන භාවනාවක් ඕනේ නැහැ. ඒ භාවනා කරනකොට ඒකට ගැම්මක් කරන්න ඕන දේ මොකක්ද කියලා තේරෙනවා. හුඟ දෙනෙක් භාවනා කරන්නේ ඒක දන්නේ නැතු එකට බයයි. ඒකෙන් ගන්න භාවනාකාරෝ කියලා කියන්නේ. ඒ නිසා භාවනා කරන්න කරන්න ඒ Tamanට විත පැමිණෙන දුකට වුණදීමේ ශක්තියක් වෙනවා ඒ ජන්ත කෙනෙක් බාහිරේ නැහැ රසායනිකයක් නැහැ බෙහෙතක් නැහැ ලෑස්තියකුත් නැහැ පැමිණිච්ච වෙලාවට වුණ දෙනකොට ඒක නැගිටින්නේ අර මෝඩය නෙවෙයි තෙදවන්ත කෙනෙක් ශක්තියකින් තමයි නැගිටින්නේ වේදනාව අර ආනාපාන කරනටත් වඩා ලොකු නැත්නම් කායන වසනටත් වඩා ලොකු ගැම්මක් ඇති කරලා දෙනවා. ඒකේ වේදනාවක් හරහා ගිය දවසක ඒ කිනාට ඒ වේදනায়න නඩේක බය අරින්න පුළුවන්. තමන්ගේ විතරක් නෙවෙයි. චරිචුරු ගන්න නඩේක බය අරින්න පුළුවන්. එහෙම තමයි සර්වචන් වහන්සේ විශ්වාසය ඇති කළ මේ ශාසනයක් ඇති කරේ. උන්වහන්සේ කහරහ ගිහිල්ලා මේ පොඩි පොඩි වේදනාවට චරිචුරු ගන්න ආයත විශ්වාසය ඇති කරා. ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න සාමාන්‍යයෙන් අ මම කොහොම හරි ජීවිතේ මගේ හිත ඒකාග්‍ර වෙනකම් පිටරේ ඉන්නේ නැතිව යනකම් මම සක්මන් කරා. මම මෙතන සක්මන් කරනකොට ඉතින් මේක න්‍යායයෙන් සිද්ධ වෙනවා. හිත වාදී ඒකක් විතර පහු වෙනකොට මට අර ඇඟේ තියෙන වේදනාව ඔක්කොම මම හැරිලා මගේ වෙලාවෙ හිතේ සක්මන් නවත්තන්න කියලා හිතාගෙන අපහසුතාවය නිසා තවත් ඉදිරියට මම කරන්න ඕන කියලා හිතන් කරනකොට අර වේදනාව ඔක්කොම නැතුව ගියා. සක්මන් හරි වකස් වෙනවා. අර නිදිමත වගේ ගැටියක් ආවා. නමුත් ඔබහන්තේ නිදිමතෙන් දැකලා තියෙනවා. මම මේ නිදිමත ගැටියක් මම හැරෙන්න ටිකලාවක් සක්මන් කළා. සාමාන්‍යයෙන් මට දැනගන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය. ඒ වගේ අර නිදිමත ගැටිය එනකොට කවුරුටත් සක්මන් මහත්ව දැනෙනකොට පිටතම සක්මන් කරන්න ඕනද? පාරයන්ක ගත වෙන්න ඕනද කියන එක. ඊට පස්සේ මම පාරයන්ක ගියා. මොකද සානන්ද අපිට පැයට අට අටමාර වෙනකොට පහළට එන්න ඕනේ. ඒක නිසා මම අටමාර විතර තමයි පාඩම්ට ගියේ අර ටිකක් ඒක අර විතර ඇවිත් පොතේ ඉන්න වගේ හිතාගෙන ගියේ. ඒකින මම හොස්මරලට අවධානය හිටියා. ඉන්නකොට මටත් අර මගේ කය ගැන නිදිමක් නැති ගියා. කය කය තියෙනවද කියලා දැනෙන්නේ නැහැ. අන්න ඒක විස්තර කරන්න බය තියෙන්නේ නැති දැන තියෙන බව දැන ගන්න කියකි ගලකින් ගැහුවත් දැනෙනවා නැති බව වැටෙන්නේ කොහොමද කියන එක මට මට කය නැති බව වැටෙනවා කියන එක තව කෙනෙකුට අත්දැකීම පොඩ්ඩක් බෙදලා දෙන්න ගන්න. ස්පර්ශය කියන එක හඳුන්නේ. අතපය පිළිගැටෙනකම අපිට අතපය පිළිගැටෙනවා. නමුත් අතපය තියෙනවා පිළිගැටලා කියලා තේරෙනවා. ඒකම දැනීමක් නෙවෙයි. ඒ වගේ දැන් මම ඉඳලා මට අර වෙනදාට ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. ඒකකොට තමයි දැනෙන්නේ නැත්නම් තමන්ට වැටෙන්නේ තිබුණු කරදරයක් නැති වුණා කර්ෂණයක් නැති වුණා පීඩාවක් නැති වුණා දැවිල්ලක් තැවිල්ලක් නැති වුණා කියලාද එහෙම නැත්නම් මෙච්චර ආසාවෙන් කුමු පිළින් හදාගත්ත මගේ වටිනා ශරීරය මට නැති වුණා අයියෝ කියලා ඉෂාන්ත බඳගෙන අඬන්න හිතෙනවා මේ සාරා හරි පහකට දැනෙන්නේ නැති තමයි හරි හොයන්න බැහැ අන්තිමේදීම වෙන කරන්නේ සාරා කවදාවත් ගතියක් හරි හැද ගන්න ගතියක් වගේ දැනුණා. එහෙම දැන්න දැන්න තමයි තවට නැතුවා වගේ දැනෙන්නේ. මම එතකොට මම පිට කයින් කිව්වා ඉන්නේ. මට විනාඩි 15ක් විතර මගේ ඒ ස්ටේජ් එකේම හොඳටම කයින් කිව්වා. ඒක මට කය ඇදුනේ දැනෙන්නේ. බාහිර කිසිම දැනෙන සංකල්පයක් හිත වැඩ කරනවා. ඒතර මට හිතට දැනුණා මේ දේශනා හතේ කිව්වනේ ඔතෝ වැටෙනකොට ඇටෙන්න දෙන්න කියලා. දැන් හොඳයි මම විදුලි ඉන්නකොට මම ඉගෙන ගියා. ඊට පහල විතර ඉන්නකොට අර ගහක් පකලෙන්න වගේ එක පාට හඳ නඩන්න වෙනවා. ඉතින් අර වෙන දෙයක විදාරින් කියන නිසා මම ඉගෙන මොන කියා. දැන් මම පරිස්සම් වාඩි ගන්න කිව්වා. ඒ මම මේ ඔලුව කඩන්න හැත්ත හැත්ත වෙන්න ඔහේ යන්නේ ගියා. මම ඔඩොක් වලම ඔලුව ගියා සාමාන්‍යයෙන් ඒක නිසා සිද්ධ වෙනවා. ආප් <laughs> කරදා. එතකොට බලන්න මොකද කරන්නේ? දැන් ඉතින් ඒක මගේ සමාජ දෙල රාජ්‍ය සාමාජික හැකියාව මාරට මට එන්න සුභාගී ඉන්නවා කියන හැකියාව මගේ අතින් තියෙනවා. ඒකත් මට භාවනාවෙන් ඉඳෙන්න වෙනවා. තුන්වෙනි ප්‍රශ්න තමයි සම්මත දැන් මම කොහොමද විතර භාවනා කරන්න නෑ ධානය කරන්න නිසා ප්‍රශ්න තියෙනවා. ධානය කරන්නත් එක්ක විශ්වාස කරන්න බෑ. ඒක නිසා ඈ යන්න දෙන්නේ නෑ. ඒක නිසා ප්‍රශ්න අහපු තුනම පාලනය කරති තියෙන ප්‍රශ්න නෙවෙයි අපිට පෙළ ගැහිච්ච වෙලා අපි කරගෙන ගියාට මේට වැඩි වෙලා ධක්මම් කරන්න ඕන නැද්ද කියන එක අපිට අවස්ථාවක් නැහැ නේ මේ වෙලාවෙ ඉන්න වෙලාවනේ තියෙන්නේ. අෂ්ට දිනුනත් කරන්න දෙයක් නැහැ නේ වෙලාවේ. ඒ වගේම ඉස කඩා වැටෙනවා. මේකට මොනවද කරන්න ඕන කියලා අපිට අවස්ථාවක් දීලා නෙමෙයි වටන්නේ. ඒ නිසා පළවෙනි අත්දැකීමේදී අපිට කිසිම තීන්දුවකට එළඹෙන්න බෑ. අපිට කරන්න දෙන්නේ අනිත් දවසේ අර ওই කතාව වෙන්නේ සම්පූර්ණ වෙනස්තාවක්. ওই වගේ දෙයකට ආයෙ මොන දෙනවා. එතකොට සම්පූර්ණ පරිසරය වෙන සමුතු තාලයකට යනවා. ඒ වගේ 10ක් 15ක් සිද්ධි අත්දැකකට පස්සේ උතන ප්‍රශ්නේ නැහැ. විනිශ්චය කරන්න දෙයක්වත් නැහැ. අපිට තියෙන හදපු චිත්‍රපටිය බලන්න විතරයි. ඒ චිත්‍රපටිය එඩිට් කරන්න හෝ සංස්කරණය කිරීමේ අයිතියක් කවට ඇත්තෙම නැහැ. අපි ආරම්භ කරලා දුන්නට පස්සේ ඒක යනවා. ඔය දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකෝට තේරෙට පටන් ගන්නවා. මේක බැලුවොත් තමයි අපිට මේ තේරෙන්නේ මේකේ කිසිම පාලනයක් අපිට නැහැ. බැලුවේ නැති දවසෙත් අපි පිස්සු තමයි කෙලින්නේ. ඒකවත් දන්නේ අපිට කිසිම පාලනයක් නැහැ ඒකවත් දන්නේ මේ වෙලාවේදී අපිට කනගාටුව තියෙන්නේ අර නොදන්න දේ දැනගත්ත එක පිළිබඳව මිසක් කොයි වෙලාවක වුණත් බැලුවොත් අපිට ඕන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. වෙන්නෙම නැහැ. පුළුවන් නම් කාට හරි මට ඕන දේ කරන්න පුළුවන් කියලා. කියන්නකො ආනාපාන විනාඩි 40ක් පස්තියන්නේ නැත්නම් හතියන්නේ කියලා පුළුවන් කියලා. ඒක දිගටම මම ආනාපානෙම තියාගෙන ඉන්නවා. මට පුළුවන්. කෙරුවා කෙරුවා නම්. කෙරුවාව තේරෙයි. පුළුවන්කම තියෙනවා. මෙතනදී අපි බාර ගන්නවා මේක මට ආඳු මට්ටු කරන්න බෑ. මම ආඳු මට්ටු කරන්න බැරි බවට පෙන්න හදන මේ වෙන දෙන්නේ මම ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයිනේ. ඒකෝට තේරෙන්න පටන් ගන්නවා මේ වගේ දේවල් දහස්වර කරන්නයි කියලා. මේ වගේ වෙන්න අරින්ද කියලා කියනවා ලක්ෂ කෝටි වාරයක්. එතකොට තේරෙනවා මේක පිළිගන්න අකමැති නිසායි කට්ටිය භාවනා කරන්න අකමැති. මේක මට අයිති නෑ. මේක මේ යන දෙල්ලමක් තියෙන්නේ. හුස්ම කියන එකත් අනායාසයෙන් සිදුවෙන දෙයක්. මේක දිහා බලන්න ඉන්න බෑ. එතකොට ලැජ්ජාවක් ඇති වෙනවා. ඔළුව කඩා වැටෙනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. සක්මන් කරනකොට තෝන්තු වෙන ලැජ්ජාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ ලැජ්ජාව බේරගන්න කාර්මුණ භවනා කඩා ගන්න. දසදහස්වර කරපේකනට තේරෙනවා මෙහෙම කොල්ල මැරෙලා ගියොත් ආයෙ එන්න වෙනවා. ඔය කවුරුත් නලවන්න මට ඕන එකක් නෑ. මට මේ සම්පූර්ණ සිද්ධි ඉවරකම් බලන්න. ඕම් බලන්න බලන්න ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා. එදාට තේරෙනවා මේ මුළු සිද්ධියම එක ප්‍රසවාසයක් තියෙනවා. ආශාසි මූල පාලනයක් තිබුණාට අන්තිම කිසිම පාලනයක් නැහැ. එතින් යනකොට අපි මේක දකින්න කැමති නැහැ. නිසා ආස්වාසි ඉවරනකම් බලන්න. ප්‍රස්වාසි ඉවරනකම් බලන්න. සෙල්ලම තියෙන ඉවර වෙන තැන. ක්ෂය, වය, නිරෝධ, අටිනිසග්ග කියලා මුතුන් සිගතුනේ khයාන පස්සන, වයාන පස්සන, නිරෝධාන පස්සන, පටිනිසග්ගාන පස්සන. මොන සිද්ධිය පටන් ගන්නකොටත් මහා සිලිලාරයි. එන්න සැලසුම් ඔක්කොම තියෙනවා. ඉවර වෙනකොට කාව පාලනය. ඒස ප්‍රශ්න ආස්වාසි කරන බලන්න. ප්‍රස්වාසි කරන බලන්න. මොන සිද්ධිය කර ඉවරේ බලන්න. දුමාකාර ලස්සනක් තියෙනවා. හැබැයි මේ යෝගාවචරයට විතරයි ඒ ලස්සන තියෙන්නේ. අනික් කට්ටියට වෙන්නේ අවමංගල්‍යයක්. විනාශයක්. ජීවීමක් වෙයිවා කියලා. ඒ නිසා ඔය අහපු ප්‍රශ්න තුන මට තේරුම් ගන්න බැරි නෑ. උත්තර හොයන කලබල වෙන්න එපා. ওই සිද්ධියට මුහුණ දෙන්න. නැවත නැවත වීඩියෝ දෙන්න ගන්න. කම්මෝගෝචිකාරෝ සාජා හෝ මා හෝ ගංගා හෝ වෙන දෙයක් වෙච්චාවයි ලොකු සංසිඳන කාලේ ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා බලන කරන්නේ. වෙන ගිනි අඟුරක් වෙච්චාවයි. මම කියනකොට කියන්නේ හලල්ල කියනවා. ඉතින් ගෑනු කරනකොට ඔගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් යාටෙන් පස්සේ ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඔක මේ පොඩි වයසක ඉල්ලෙක් නම් ඔය විතු කිල්ල දීග දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕකට ප්‍රශ්න. පිළිමින්ට ඔගේ ඇඩිය ගානක් නැහැ. හැබැයි පිටිම වගේ ගෑනුන්ට ගානකුත් නැහැ. ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ කවුරුත් නලවන්න නෙමෙයි මේ දුක කියන්නේ මොකද්ද කියලා බලන්න ඉවර කරන්න නෙවෙයි. අපි ආවෙත් නැත්නම් පිස්සු කෙලින්න නෙවෙයිනේ. පිස්සු කෙලෙනවා නම් බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකට ඔබ එක සැරයක් වෙච්ච එක කරන්න බලන්න පුළුවන් කියන එක ඕනම කෙනෙක් පිළිගන්න. වෙච්ච නැති කෙනෙක් හිතන්නේවත් නැහැ මෙහෙම දෙයක්. වරක් වෙලා මේක භාවනාවෙමයි කියලා දැනගත්තට පස්සේ දෙවෙනි දවසේ මොන දෙනකොට තුන්වෙනි දවසේ මොන දෙනකොට විශාල පන්නරයක් එනවා. විශාල තෙදක් එනවා. ඒ නිසා මේ මේ මූණ බලාන ගෑණියක් කියන නෙමෙයි මම මේ කියන්නේ ප්‍රශ්නයක් කෙනෙකුට චරිසුරු ගන්නවා නම් ගෑණි කියලා මම කියන්නේ. කඩාගෙන ඉදිරියට යන පරුසගතිය තියෙනවා පුරුෂයෙක් කියලා මම කියන්නේ. අන්නේ පරුස පුරුෂයන්ට විතරයි නිවන තියෙන්නේ. වෘතලෙත් එක්ක මේ කරන්නේ. කාය ජීවිත දෙක තියන්න ප්ලාස්ට් වෙනවා. කාය ජීවිත নিরপেক্ষව යන්න පුරුදු වෙනවා. ගිය දවසේ ආයේ බාහුව හෙට්ටු කරන්න දෙයක් නැහැ. ඊට වැඩිය අද අදට වැඩිය හෙට ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. නෑ මම කවදාකවත් කියලා නෑ. මම උඟ දෙනෙක් මේ බුදු දානසී කියලා කියන දීගං වාස සන්තෝ කියලා අර ඉස්රායිල් මොනසේ කොණ්ඩේ බඩන එක ගැලවිලා නහයට ඇදෙන සයිත් එකේ හුස්ම ගන්නවා. ඔයගොල්ලෝ මේ මොඩ වුණාට බුදුහාමුදුරු එහෙම කියලා නැහැ. බුදුහාමුදුරු කියලා තින්නේ දිග නම් දිග දව බලපන්. කෙටි නම් කෙටි බව බලපන්. ඉතින් කියපු ගමන් දිග කරනවා ඔයගොල්ලෝ. ඊටසේ කෙටි කරන්න කියලා නහය හැටි ගන්න හිතා. ඒකල කියන ඉසේකක් වෙනවා කියලා. අයියෝ කවදාකවත් උපදේශයක දෙන කෙනෙක් කිසිම කෙනෙකුට ඇහිලා නැහැ. අහන්නේ ඇහෙන්නේ අහන්න ඕනේ ටික. ඒක නිසා භාවනා කරලා ආය උපදේශයක් ගන්න. ආය උපදේශයට බලනකොට මේ දිග් කරන්න කෙටි කරන්න නෙමෙයි. දිග නම් දිග බව බලපං. කෙටි නම් කෙටි බව බලපං කියනකොට කවදාකවත් බලන්න බෑ. ඉහිදී ඇවිල්ලා ඉතියා ඒ වගේ බොහොමකට නොනගගෙන. ඒවිල කිව්වා මේ උස්ම ගන්නකොට ඩටටටට කෙටි විලා කෙටි විලා කෙටි විලා ගිහිල්ලා දාඩිය දාලා බය වෙනවා. කොහොමද? භාවනා නොකර ඉන්න හුස්ම ගන්නකොට එතකොට ප්‍රශ්නයක් නෑ. මේ පරියංගයට එල වාඩි වෙච්ච ගම කෙටි වෙලා කෙටි වෙලා කෙටි වෙලා ගැහිඳ දාඩිය දාලා අම්මල තාත්තලත් බය වෙලා සිමංකෝ අපිට කරන්න ගියොත් හුස්මවත් ගන්න තේරෙන්නේ නෑ. කෙරෙන්න ගියොත් ප්‍රශ්නයක් නෑ මේ කල්ප ගානක් හුස්ම ගන්න තුන කිසි ප්‍රශ්නයක් නෑ. සක්මන් කරන්න ගියාම බොරු කකුල් කාරියවා. මේ මෙහෙම කර කර දඟලන මේ ෂෝක් එකට යන මිනිස්සු. බුදුරජාණන්සේ කියනවා ඔන්න ඔය නිසා මේ මේකට මේ කොලමට වෙලාවක් ඕනේ නිසා නා කියනකම් ඉඳේපා. මරණයදී මේක කරන්න බෑ. දෙද වෙනකම් ඉඳේපා. හයි හති තියෙන මේ ටික කරපන් කාටත් ඒ පිස්සුව ගෙලින්න වෙනවා. ඒ ටික කෙරුවට පස්සේ වයසට ගියාට පස්සේ ඒක අතවාසියට හිටිනවනේ. මරණයදී මේක වාසියට හිටිනවනේ. දෙද වෙනකොට වාසියට හිටිනවනේ. නිසා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බියදී පත්‍ර යවුවනේදී මේක පුරුදු කරගන්න එක. ඒකට මේක ටිකක් අතර දරන්න පුළුවන් ගතියකුත් තියෙනවනේ. ඉතින් දැන් ඉන්න හරියක් නාකි නාකිච්චෝනේ ඉන්නේ භාවනා කරන්නේ. ඉතින් ඒකට ආතරයිටිස් කියනවා, මේ අර අමාරුව කියනවා, මේ අමාරුව කියනවා, ලයිස්තු මට මවුඩට ගියාට පස්සේ බත් කලනේ මං ඉන්නේ ඉනාකාරයි. හිනා කාලා ජීවත් වෙන්නේ මේ මේ භාවනා කරන අයට විහිළු කරනවා තව තක්සේරු කරනවා නෙවෙයි. භාවනා කරන ලෝකෙ මෙහෙමනම් එළිය ලෝකෙ කොහොමද කියලා හිතාගන්න. ඒ නිසා මේ වෙන දෙයකට වෙන්නදරලා බලනවා කියන එක භාවනා කරනවා කියන එක කල්ු සුදු වෙනසක් තියෙනවා. ඒ නිසා එක් කරලා කරලා හුරු කරලා කරලා කරලා කෙරෙන්න අරිනවා. නායාසයෙන් කෙරෙන්න ගන්නවා කියනකොට බාහන වැඩි හරියක් ඉවරයි. ඒකට ගොඩාක් වෙලා යනවා. මොකද අපි රංගපෑමක් කරනවා. ඉන්සාව ලක්ෂ වාරයක් භාවනා කර සක්මන් කරනවා. මේ ඉඳගෙන ඉන්නවා ඉඳලා ඉඳලා ස්වභාවයෙන් වැටෙන උස්ම දිහා බලන්න. ස්වභාවයෙන් යන සක්මන් දිහා බලන්න යන්න කොච්චරක් තමන්ගේම අත්දැකීම් තියෙනවා. ඒක නිසා මේ කතා කරන්නේ අත්දැකීම් සහිත ඇතියතෝ ඒකෙන් හිත හදාගත්ත ඇත්තෝ ඒක අනිත්‍යයට ආදර්ශයක් කරගෙන පුළුවන් තරම් මේක හුරු කරගන්නවා. එකම තැන බොහෝ වාරයක් වාඩි වෙලා තැන ඉරියව්ව සිද්ධි වෙලා උරු කරගෙන ඒක අනායාසයෙන් වෙන තැනට යන්න පටන් අරගත්තා පස්සේ බහන වැඩි හරි ගොඩ හරියක් එනවා. ඒ කියපුතරතර වෙලා තියෙන එක තව සිද්ධි වෙලා නැහැ. තා තුන්තර සැරයක් කොහොම යන්නද? තුන්තර සැරයක් නම් මදි. හතර සැරේ 10 15 සැරේ යන්නරන එකයි කරන්නේ. හොඳයි අපි දැන් විනාඩි 15ක් අතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා මෙතන විනාඩි 45ක් ගන්න සක්මන් භාවනාවට ඊට පස්සේ තුනට නැවත එකතු වෙනවා සාමූහික භාවනාවකට ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි